ඒතං හේ පොට්ටපාද මොකද ඒක අර්ථ සහිතයි ධම්ම සහිතයි භ්‍රමචරයට මුල් වෙනා ඒකාන්ත කොට කලකිරීම නොයැලීම නිරෝධය සංසිඳීම අවබෝධය සම්බෝධිය නිර්වාණය පිණිස පවතින ඊට පස්සේ කියනවා ඒව මේතම් භගවා ඒව මේතම් සුගතා යස්තදානිවන්තේ භගවා කාලමඤ්ඤාති එහෙමයි භාග්‍යතුන් වහන්සේ ඒ එසේමයි සුගතයන් වහන්සේ ඒ යමක් සඳහා භාග්‍යතුන් වහන්සේ වඩනේ නම් ඒකට දැන් කල් කියනවා. ඒ කියන්නේ පින්නපත යන දැන් කල් කියනවා. අතකෝ භගවා උට්ටායසන පක්කම භාග්‍යතුන් වහන්සේ නැගිටලා යනවා. ගියා විතරයි අන්‍ය තීර්ථක අර සුතුව ඔක්කොම වට කරගෙන මෙයාට බයින්ද ගන්නවා. එහෙමයි සුගතයන් වහන්සේ. එහෙමයි භාග්‍යතුන් වහන්සේ කියලා කිව්වා. කියන කියන එකට හේයි හේයි කිකේ ඒකාන්ත කොට එක වචනයකට අහගන්න පුළුවන් වුණා සත්‍යය මැරෙනවද කියලා උපදිනවද කියලා ජීවත් වෙනවද කියලා ස්ථිරද කියලා ආත්මයයි සංඥාවයි එකයිද කියලා අහගන්න පුළුවන් වුණා ආත්මය සංඥා දෙකක්වත් කියලා හදන්න පුළුවන්. එහෙමයි සුගත වෙනවා. එහෙමයි භාග්‍යතුන් හොඳ කිය කිය හිටියා. කියන එතකොට කොත්තපද කියනවා භාග්‍යතුන් වහන්සේ ඒ සමවත් භවත් ගෞතමයෝ සහේතුක සකාරණව සත්‍යයෙන් යුක්තව වෙනස් නොවන විදිහට කතා කරද්දී යමක් තේරුම් ගන්න පුළුවන් නුවණක් තියෙන මම ඒක පිළි නොගන්නේ කොහොමද? එයා කියන්නේ සහේතුකව. කියන්නේ කියනවා මෙන්න මේවා හරි වටින දේවල්. හරිද? එහෙම මෙතන අනුමෝදිත ඒවම සම්බක වේමද සුගතෝති නකෝ පන මයන් කිජ්ජ සනවත ගෝතමත ඒකාංශකම් ධම්මං විසන ජන ඒකාන්ත ඒකාංශ කොට කියන ඒකාන්තයෙන් කියන එක වචනයක් උඹට අහගන්න බැරුණා කියලා බයිනවා දැන්ලා පොටපද කියනවා හතං හේ නාම මාදිසෝ විඤ්ඤෝ සමනස ගෝතවමස් භාසිතං සුභාසිතං නානුමෝදන්ති නානු නාභුමෝදන්ති ඒ කියන්නේ භූතං කෝපන තච්ඡං තථා පටිපදං භූතෝ සත්‍ය වූ සැබෑ වූ වෙනස් නොවන ප්‍රතිපදාවක් පනවද්දි ධර්මතාවයක් කියද්දි මම කොහොමද ඒක නැහැ කියන්නේ. මොකද දැන් මේ කතාව එතන ඉවරයි. පොත්පාල සූත්‍රයේ ඒ කොටස ඉවරයි. ඊට පස්සේ දැන් ඉතුරු ටික තියෙනවා. අතකෝ ඊට පස්සේ දවස් දෙක තුනකට පස්සේ මේ චිත්තෝච හත්තිසාරපුත්තු ඇත්තාචාර්ය සාරිපුත්තගේ පුත්‍රයා වූ චිත්ත චිත්‍ර කියන ගෘහපතියත් පුත්තපාද පරිබ්‍රාජකයන් දෙන්නම භාග්‍යතුන් වහන්සේ හම්බෙන්න යනවා. ගිහිල්ලා දැන් ඉතින් මේවා ටික ඔක්කොම අයින් කරන්න කියලා. ඇයි භාග අහන්නේ කතාව එදා මං අහනකොට ඇයි භාගතුන් වහන්සේ සත්‍ය මරණ මාසේ උපදිනවද නැද්ද උපදින පුළුවන් නැතිද පුළුවන්ද කියලා ඇයි මට එදා ඒකට උත්තර දුන්නේ නැත්තේ කියලා තමයි අහන්නේ කියලා. ඊට පස්සේ අහනකොට එතන නෑ උඩින් ඉතිරි කොට කොට සම්බේ සම්බේ ආ ගිහලා කියනවා භාගතුන් වහන්සේ එදා භාගතුන් වහන්සේ එක්ක කතා කරලා නැගිටලා ගිය ගමම්ම අන්නේ පරිපාචික පිරිස වට කරගෙන මට මෙන්න මෙහෙම මෙහෙම දැන්නා. ඈ ශ්‍රමණ භාගතුන්ට එහෙමයි සුගත වහන්සේ මම භාග එහෙමයි භාගතුන් වහන්සේ ගියේ කියලා හිටිය එක වචනයක්වත් අහගන්න බැරුණා ඒකාන්ත කොට කියන කියලා මතක් කළාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන සබ්බේකෝ ඒති පුත්තපද පරිබ්බාජක අන්දා අචක්කුක ත්වං යේව නේසං ඒකෝ චක්කුම ඒකංසිකා ඒකංසිකා පික්ඛෝ හිකෝ පුත්තපද මයා ධම්මා දේසිතා පඤ්ඤත්ත අනේකංසිකා පිකෝ පුත්තපද මයා ධම්මා දේසිතා පඤ්ඤත්ත පුත්තපද එතන හිටපු පරිබ්බාජක පිරිසේ ඔක්කොම අන්ධයෝ. ඔක්කොම ඇස් නැතිවෝ. උඹ විතරයි ඇස් තියෙන එකෙකුට ඉන්නේ දැන්. කියලා ඉවරලා උඹ විතරයි ඇස් තියෙන එකෙකුට ඉන්නේ කියලා මම මේ ඒකාංශ කොට දේශනා කරන ධර්මය ඒ කියන්නේ ඒකාංශ කොට ධර්මයේ දේශනා කරනව පනවනවා එතකොට අනේකාංශික ඒ කියන්නේ ඒකාංශ කොට පණවන්නේ නැතුව ධර්ම දේශනා කරනවා. කොහොමද මම අනේකාංශික ධර්ම දේශනා කරන්නේ? ඒ කියන්නේ අනේකාංශික කියන්නේ ඒකාංශ කොට කියන්නේ එක පාට මුත්‍ර දෙනවා. කියන්නේ අනේකාංශික කියලා කියන්නේ එහෙම උත්තර දෙන්නේ නැහැ එක පාට. ඒ කියන්නේ ප්‍රශ්නයකට පිළිතුරු දෙන ක්‍රම ගත්තාම මේ ශාසනයේ අපි හැම කෙනෙක්ම තේරුම් අරගන්න තියෙනවා ප්‍රධාන වශයෙන් තියෙනවා ක්‍රම හතරක්. හරිද? ප්‍රධාන වශයෙන් ප්‍රශ්නයක් ලැබුවම ප්‍රශ්නකට අපහු පිළිතුරු දෙන්න ඉස්සෙල්ලා විමසලා බලලා පිළිතුරු දෙන්නට ඕනේ. ඒකෙන් එකක් තියෙනවා ඒකංශ ව්‍යාකරණ. කනි වචනෙම උත්තර දෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා පටිපුච්චා පිළිවෙල මතක නැහැ. ඒ කියන්නේ ප්‍රශ්නය අහපු කෙනාගෙන් ප්‍රශ්නයක් අහලා උත්තර දෙන්න පුළුවන්. ඒකන් ක්‍රියා කරන පටුපුච්චා දුසුමත ඊගාට තියෙනවා තව ක්‍රමයක් මේ ප්‍රශ්නට උත්තර දෙන්න එකට කියනවා තපනීය ක්‍රමයක් ඊගාවට අනිත් එක විභජ්‍යවාදී. ඒකට කියන නම් ටිකක් තියෙනවා. ඒ කියන්නේ එක උත්තර දෙන ක්‍රමයක් තියෙනවා. ඒකාන්තයෙන් උත්තර දෙනවා. එක ක්‍රමයක් තියෙනවා ප්‍රශ්නේ අහපු කෙනාගෙන් අහලා උත්තර දෙනවා. තව ක්‍රමයක් තියෙනවා උත්තර දෙන බෙදලා දක්වලා උත්තර දෙනවා. තව ක්‍රමයක් තියෙනවා උත්තර දෙන්න. අපි ඒකට අහුවෝ හැම රූපයක්ම අනිත්‍යද කියලා වු බය නැතුව ඒකාංශ කොට එකසේම උත්තර දෙන්න. ඔව් අනිත්‍යයි කියලා උත්තර දෙන්න හැකි. ඒ වගේවා තනි වචනෙන් උත්තර දෙන්න පුළුවන් ඒකාංශ කොට පිළිතුරු දෙන්න පුළුවන් ඒවත් තියෙනවා. ඊට අවශ්‍ය අපි නිකමට හුන්නේ උපමාන කියන්නේ. කර්ම කළොත් අපිට දුගතියකටම තමයි යන්න වෙන්නේ නේද? කර්ම කළොත් අපි දුගතියකට යනවද කියලා අහුවොත් කෙනෙක් ප්‍රශ්නයක්. ඒ වෙලාවෙදි කර්ම තියෙනවා කුසල කර්ම කියලා තියෙනවා අකුසල කර්ම තියෙනවා. අකුසල කර්ම කළොත් දුගතියකට යනවා. කුසල කර්ම කළොත් දුගතියකට සුගතියකට යන්නේ කියලා අර අහපු ප්‍රශ්නයට බෙදලා උත්තර දෙන්න. කර්ම කරන ඔක්කොම සුගතියකට යනවද කර්ම කළ සුගතියට යනවා කිව්ව ඔව් කිව්වොත් වැරදි. නෑ කිව්වොත් ඒත් වැරදි. කර්ම කරන ඔක්කොම දුගතියට යනවාද කිව්වොත් නෑ කිව්වොත් අකුසල කර්ම කරපු කෙනා යන්නෙත් නෑ කියලා කියනවා. ඔව් කිව්වොත් කුසල කර්ම කරපු කෙනාත් යනවා කියලා කියනවා. ඒ හින්දා කර්ම කළ දුගතියට යනවාද කියලා නිකන් අහුවොත් ඔව් කිව්වත් වැරදි නෑ කිව්වත් වැරදි. එහෙනම් එතකොට ඒක බෙදන්න ඕනේ. කර්මයේ තියෙන කුසල සහ අකුසල කියලා අකුසල කර්ම කළොත් දුපදයකට යනවා කුසල කර්ම කළොත් දුපදයකට යනවා කියලා මේ වගේ අහපු ප්‍රශ්න බෙදා දක්වා උත්තර දෙනවා එතකොට අපි කියමු අහන කෙනාගෙන් ප්‍රශ්නයක් අහලා වෙන කවුරුත් මහතද කියලා අහුවොත් කාට වඩාද කියලා අහන්න පුළුවන් අපිට මම මහතද කාට වඩාද අහවලට වඩා අව එයාට වඩා මහත නැත්නම් කෙටි ඒ වගේ අහන නියම විදිහට ගත්තාම අහන දෙයට අහන කෙනාගෙන් ප්‍රශ්නයක් අහලා උත්තර ඒ වගේම තව ක්‍රමයක් තියෙනවා තපනීය ප්‍රශ්න කියලා. ප්‍රශ්නය විසඳන්නේ. තපනීය ප්‍රශ්නය කියලා කියන ප්‍රශ්නය තබනවා. දැන් ඔයගොල්ලෝ කවුරු හරි සත්‍ය මරණය මත උපදීද? කිසි වෙලාවක උපදිනවා කියන්නේත් නැහැ, නැහැ කියන්නේත් නැහැ. එතකොට එහෙම අහන එක සුදුසු නැහැ. ඒ කියන්නේ එයාට ප්‍රශ්නේ එහෙමම තබනවා. එයා සත්‍ය මරණපත් උපදීති කියලා ප්‍රශ්නයක් තිබුණා නම් එයාගේ ප්‍රශ්නට උත්තර දෙන්න තිබුණේ මම ඒක ප්‍රතික්ෂේප කරනවා එයා ප්‍රශ්නේ තුල එහෙමම රඳවනවා ඒක ලෙහන්න ඒක සත්‍ය මරණපත් එහෙම උපදින්නේ නැද්ද ඒකට උත්තර දෙන්නේ නැහැ ඒ ඒ ප්‍රශ්නේ එයා තුල එහෙම රඳවනවා තපණිය කියලා කියන ප්‍රශ්නේ තබනවා එයාගේ ප්‍රශ්නේ ලෙහන්න ඒ කියන්නේ සරණ සත්‍ය මරණපත් උපදින්න පුළුවන් නැති වෙන්න පුළුවන් ඒකට උත්තර දෙන්නේ නැහැ සත්‍ය මරණපත් එහෙම උපදින්නෙත් නැත්තේත් නැද්ද ඒකට උත්තර දෙන්නේ. ඒ කියන්නේ ජීවිතයේ ආත්මයක් නැති හින්දා ඒකට උත්තර දෙන්නේ. එහෙනම් ආත්මයක් තියනවද? ඒකට උත්තර දෙන්නේ. එහෙනම් ජීවිතයේ ආත්මය දෙකම එකට තියෙන හින්දාද? ඒකට උත්තර දෙන්නේ. එහෙනම් ජීවිතයේ ආත්මය දෙක වෙන වෙනම තියෙන හින්දාද? සංජීවං අඤ්ඤං ජීවං අඤ්ඤසත. ඒකට උත්තර දෙන්නේ නැහැ. මේ විදිහට අව්‍යාකත කියලා කොටසක් තියෙනවා. ඒ විදිහට උත්තර දෙන්නේ නැති ඇයි? ඒ කාන්තෙන් ඒ උත්තර දීම එයාගේ ප්‍රශ්නයට පිළිතුරු සැපීම තුල එයා අර්ථයක් ලබන්නේ එයා ධර්මයක් ලබන්නේ කෙලෙස් සංසිද්ධියෙන් පිණිස නිවන පිණිස කවදාවත් හේතු වෙන්නේ ඒ වෙනුවට එයා අහන ප්‍රශ්නය වෙනුවට බුදුරජාණන් වහන්සේ එයාගේ ප්‍රශ්නය අහපු ප්‍රශ්නයට උත්තර එයාටම ලැබෙන විදිහට ප්‍රතිපදාවක් වනවන වක්‍රා කරනවා ඒක මම පස්සේ කියලා දෙන්නම් ඈ. ඔය ඔක්කොම පස්සේ කියලා දෙන්නම් දෙන්නම් කියපුවා මතක තියාගන්නකෝ. ඔයගොල්ලන්ගේ යුතුයකම මතක තියාගෙන ඇහුවොත් මම ඒක විස්තර කරන මට අමතක වෙයි කියලා දෙන්නම් කිව්වට. හැබැයි ඔයගොල්ලෝ ස්වාමීන් වහන්සේ එදා මෙන්න මේක කියලා දෙන්නම් කිව්වා. කිව්වොත් දැන් ඔයාලට භාවනා කරන ඉතින් මට හැදුනලාට මතක් කළොත් මම ඒක විස්තර කරනවා. දැන් කීයක් කිව්වද මොන මොනවද කිව්වේ කියලා මට මතක නැහැ. හැබැයි ඒ වෙලාවට කියපු ටික කියලා දෙන්නම් කිව්වනම් ඒක ස්වාමීන් වහන්සේ මේකත් කියලා දෙන්නකෝ මේකත් කියලා දෙන්නම් කිව්වා කියන එක මතක තියාගන්නකෝ ඕනෙකම තියෙනවා ඔයගොල්ලෝ පොතේ. හරිද? මේකෙම දේනවා. හරි මේ ටික තුන ඒ විදිහට අපි ඒක යවමුකෝ. එතකොට මේ විදිහට මේ ඒකංශව බුදුරජාණන් වහන්සේ මේවට උත්තර දෙන්නේ නැහැ. එතකොට අනේකංශිකව තථාගතයන් වහන්සේ උත්තර දෙනවා. හරිද? ඊට පස්සේ මෙන්න මේ ටික තමයි ඉතාමත්ම හොඳින් හොඳට ගවේෂණය කටයුතු ටික මේ වර්තමාන දේ තුල තියෙන හැම අදහසකටම හැම දෘෂ්ටියකටම උත්තර ටික තියෙනවා මෙන්න මේ කාරණාව තුල හරිද සත්‍ය මාර්ගය මත ඉතිරිව නැද්ද කියලා ඔය මම ඉතලා කියපු ටික නෙමෙයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සම්තිකෝ පොට්ටපාද ඒකේ ශ්‍රමණ බ්‍රාහ්මණේ ඒවම් වාදිනෝ ඒවම් දිට්ඨිනෝ පොට්ටපාද මෙසේ අදහස් ඇති මෙතේ දෘෂ්ටි ඇති සමන බ්‍රහ්ම වෙනවා. ඒකාන්ත සුඛී අත්ථෝ හෝති. ආරෝග්‍ය ආරෝග පරම් රමණ පරම් රමණාති. පරම් පරම් මරණාති. ඒ කියන්නේ මරණයෙන් පස්සේ පරම් මරණාති මරණයෙන් පස්සේ නිරෝගී වූ ඒකාන්ත සුව ඇති ආත්මයක් තියෙනවා. සයහං උපසංකමිත්වා ඒවම වදාන්නේ. එතකොට මරණින් මතු ඒකාන්ත සූපත්වයේ නිතිය මෙබඳු අද නිවැරදි. එතකොට මරණයෙන් පස්සේ ඒකාන්ත සුව ඇති නිරෝගී ආත්මයක් තියනවා කියලා මෙබඳු අදහස් ඇති මෙබඳු දෘෂ්ටි ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකේ ඉන්නවා. භාගතුත්යහං බුදුරජාණන් වහන්සේ මම තියාහං උපසංකමිතව වදායි. ඒ අය ළඟට කියලා මම මෙහෙම අහනවා. සත්‍යං කියලා තුන්හි ආයස්මන්තෝ ඒවං වාදිනෝ ඒවං දිට්ඨිනෝ ඒකාන්ත සුඛියත්වෝ හෝති ආරෝග්‍ය පරමරණාති. තේචේ ඒව තේචේ මේ ඒවං පුක්ති ආමාති පටිජා නන්ති. මම අහන ඒ අයට ගිහිල්ලා ඒකාන්ත සැප ඇති ඒකාන්ත සුව ඇති නිරෝගී වූ මේ මරණයෙන් පස්සේ ලැබෙන මේ ආත්මයක් තියෙනවා කියලා ඔබ යම් දෘෂ්ටියක් ලෝකෙට කියනවද කියලා අහනවා. අහනකොට එයා මම එයාගෙන් අහනකොට ඔව් කියලා කියනවා. එතකොට මම එයාගෙන් අහනවා අපිනුත් තුම්මේ ආයස්මන්තෝ ඒකාන්ත සුඛං ලෝකං ඥානං පස්සං විහෙතති. ඔබ ඒකාන්ත සැපැති ලෝකයක් තියෙනවා කියලා දැන දැක වාසය කරනවද? එතකොට එයාගෙන් අහනකොට ඉති පුට්ටු නොවද නෑ මම එහෙම දැකලා නෑ කියලා කියනවා. ඒ අහන් ඒවම වදාන්නේ. මම එයාගෙන් මෙහෙමත් අහනවා. අපිච්ච පන තුන්නේ ආයස්මතෝ ඒතං ආයස්මන්තෝ ඒකං වා රත්තින් ඒකං වා දිවසං උපාඩ්ඩං වා රත්තින් උප උපඩ්ඩං වා දිවසං ඒකාන්ත සුඛින් අත්තන සම්පජානාත. ඒ කියන්නේ ඔබ එහෙනම් ඒකාන්ත සුව ඇති. එක රැයක් හෝ එක දවසක් හෝ එක දවසක භාගයක් හෝ රැයක භාගයක් හෝ ඒකාන්ත සුව ඇති ආත්මයක් දකින්නවාද? එතකොට මේ මැහුවම එහෙමත් නෑ. ඒකෙන් දැන් මෙතන උනත් ගත්තාම පුළුවන් ද එක රැයක් හෝ දවල්ක් ඒකාන්ත සුඛ විදිහට ඉන්න. ඒ කියන්නේ ඉරව බැරි වෙලා ඉරියව්වත් මාරු කරන්නේ නැතුව හිටියොත් දුක එනවද නැද්ද? එහෙනම් දැන් මේ ජීවිතේ පැයක් හෝ දවල්ක් හෝ අඩවරුවක් හෝ අඩුම ගානේ ඒකාන්ත සැපයත් ඒ කෙනෙක් විදිහටම ඒකාන්ත සැපයත් කියන්නේ ආයෙ මොකෝත් හෙද්දේ කෙල්ලු නැතත් සැපයි ජීවිතේ. හින්තන එන්නක දන්නේත් නැහැ. ඒ හැමදාම. අපිච්චේ පන තුන්නේ ආයස්මතෝ ජානාත අයම් මග්ගෝ අයම් ප්‍රතිපදෝ ඒකාන්ත සුඛස ලෝකස සච්චික. එහෙනම් ඒකාන්ත සුව ඇති ලෝකයක් සාසාත් කිරීම පිණිස ඔබ මාර්ගයක් ප්‍රතිපදාවක් ගන්නවා. එහෙම අහුවම ඒක දන්නේ නැහැ කියනවා. මොන හොඳට බලන්න ඒකාන්ත සුව ඇති ලෝකයක් මරණයෙන් පස්සේ තියෙනවා කියලා කිව්වහම ඔබ ඒක දකින්නවද? නැහැ කියනවා. එතකොට ඒකාන්ත සුව ඇති අඩුම ගානේ එක රැයක් දවසකින් පුළුවන් ආත්මයක් ඇති බවත් ඔබ හදාගෙන තියනවාද? එහෙමත් නැහැ කියනවා. හොඳයි එහෙනම් ඒකාන්ත සුව ඇති ලෝකෙකට යන මගක් හොදන් තියනවාද? උණු තුම්පල මේ තුම්පල ගැන හොදට දාස් ගන්නද? ඒ කියන්නේ ඒකා මරණයෙන් පස්සේ නිරෝගී වූ ඒකන් සුව ඇති ආත්මයක් ගැන පනවන අයකාවට කියලා බබතුන් වහන්සේ ආනෝ මරණයෙන් පස්සේ ඒකාන්ත සුව ඇති නිදුක් වූ ආත්ම භාවයක් තියෙනවා. එහෙම ආත්මයක් තියෙනවා කියලා දැන දැක දැන් ජීවත් වෙනවා. මරණයෙන් පස්සේ තියෙන දැනක් මෙහෙම තියෙනවා කියන්නේ නෑ. හොඳයි එහෙනම් දැන් එක රැයක් එක දවල්ක් හෝ ඒකාන්ත සුව ඇති නිරෝගී ආත්මයක් දකිනවද දැන් මොහොත් කිසිම දුකක් නැතුව එක රැයක් දවල්වකත් ඉන්න පුළුවන් ආත්මය දැන් හැදිලා තියෙනවා හදාගෙන තියෙනවා ඒකත් එහෙනම් ඒකාන්ත සුව ඇති ඒකාන්ත සුව ඇති ආත්මයක් මරණයෙන් පස්සේ නිරෝගී ලැබෙන මාර්ගයක් හෝ ප්‍රතිපදාවක් ගන්නවද තියෙනවද දැන් ඒකත් නැහැ හරිද එහෙම කිව්වහම ඒ ඒකත් නැහැ කියනවා. හොඳයි. එහෙනම් අපිච්චපන තුම්මේ ආයස්මතෝ යා තා දේවතා ඒකාන්ත සුඛා ලෝකං උප්පන්නතායන් භාසමානානං සද්ද සද්දං සුනාත සුප්පටිපන්නත් මාර්ස උජුපටිපන්නස මාර්ස ඒකාන්ත සුඛස ලෝක සච්චිකිරය මයන්ත මාර්ස ඒවම් පටිපන්නෝ ඒකාන්ත සුඛං ලෝකං උප්පන්නති තිපුට්ඨෝ නොති වරති මම එයාගෙන් අහන හොඳයි එහෙනම් ඒකාන්ත සැප ඇති නිරෝගී ආත්ම භාවයක ලෝකෙක උපන්න දෙවියෙක් හෝ ඇවිල්ලා උඹට කියලා තියනවාද මේ ඒකාන්ත සැප ඇති ලෝකයක් තියෙනවා මරණයෙන් පස්සේ නිරෝගී මෙන්න මේ විදිහට අප්‍රමාදීය වීර්ය කරන මං ඉන්න තැනට එන්න කියලා ඇවිල්ලා කියපු කවුරුත් ඉන්නවද එහෙමත් නැහැ එතකොට අහනවා තංකි මඤ්ඤති පොට්ටපාද පොට්ටපාදෙන් අහනවා පොට්ටපාද නුඹ කුමක් හිතනවද? නොනු ඒවන් සන්තේ තේසං සමන බ්‍රාහ්මණං අප්පටි හීර කතං භාසිතං සම්පජ්ජති इति. ඒ කියන්නේ පොට්ටපාද ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ වචනේ පිළිසරණ නැතිව වෙන්නේ නැද්ද? ඒ කියන්නේ සහිතකුව වෙන්නේ නැද්ද කියලා අහනවා. අර මෙහෙම කතා කරනකොට ඒ අය සහේතුකෝ කියනවා කියනවද නැද්ද කියලා අහනවා. පොට්ටපාදෙන් අහනවා පොට්ටපාද යම් කිසි කෙනෙක් අර විදිහට කියනකොට ඒ අයට කියලා මම මෙහෙමත් අහනකොට ඒගොල්ලෝ එකක් දන්නේ නැහැ මේකක් දන්නේ නැහැ එහෙම දන්නේ නැහැ කියනවනේ. ඒගොල්ලන්ගේ වචනේ සහේතුකද නැද්ද? අද්දහකෝ බන්තේ ඒවං සන්තේ තේසම් බ්‍රාහ්මන සමන් බ්‍රාහ්මනං අප්පාටි හිර කතං දහසිතං සම්පජ්ජති. ඒකාන්තයෙන්ම ඒ ශ්‍රමණ බ්‍රාහ්මණන්ගේ වචනය පිළිසරණ නැති එක. ඒ කියන්නේ අහේතුක එකක්. සහේතුක සිද්ධිය නෙමෙයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ උපමාවක් පනවන එක්තරා පුරුෂයෙක් කියන මම මේ ජනපදයේ ජනපද කල්යාණේ කැමති. මම මේ ගමේ ජනපද කල්යාණව ප්‍රාර්ථනා කරනවා කියලා. එතකොට එයාගෙන් අනික කට්ටිය අහනවා ඔබ මේ ජනපද මේ ජනපද කල්යනාට කැමති. එයාව ප්‍රාර්ථනා කරනවා. හොඳයි ඔබ දන්නවද ඔබ කැමති ජනපද කල්යාණී බ්‍රාහ්මණ කතක්ද ඒ වගේම මේ ශාස්ත්‍රීය කතක්ද බ්‍රාහ්මණ කතක්ද සුද්‍ර කතක්ද නැත්නම් අර වෛශ්‍ය කියන්නේ ඒ කුල තියෙනවනේ ඒ කුල වලට අයිති කෙනෙක්ද අහවල් නම තියෙන කෙනා එහෙම නැත්නම් අහවල් ගමේ වාසය කරන අහවල් තැන වාසය කරන්න කියලා එයා ගැන විස්තර දන්නවද? නෑ එයා මොන කෙනෙක්ද කියලා දන්නේ නෑ නමක් දන්නේත් නෑ එයාගේ වාසකමක් දන්නේත් නෑ අහවල් තැන ඉන්නවා කියලා දන්නේත් නෑ නම් ජනපද ගන්න. කල්යන්ට කැමති. මේ කැමැත්තක් තියෙනවා කියලා කියනවනම් මේක අහම් මේක ඉෂ්ට වෙන්නේ නැති දෙයක්. ඒක අදහසක් විතරයි කියන්නේ. ඒ වගේ ওই විදිහට පෙන්නලා ආපහු බුදුරජාණන් වහන්සේ පෙන්වන ඒව මේව කෝපොට්ටපාද යේති සමන ගාක්මන ඒව වදිනේ ඒකාන්ත සුඛ ඒකාන්ත සුඛ ඇති හරිද ලෝකයක් තියනවා කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් අර වගේම වෙන්නේ ඕක මම ගත්තේ ඒ සිද්ධියමයි අපි කියමු කෙනෙක් මරණයෙන් පස්සේ ඒකාන්තයෙන් සලායතන නිරෝධයක් අපි කියමු සියලු දුක් නැති කළා ආයතන ටික නොහටගෙන නිරෝධය කෙනෙක් පනවනවා. තමන් දැන දැක වාසය කරනවාද කියලා අහන්න සුදුසුයි. එහෙම නැත්නම් තමන්ගේ ජීවිතය, ඒ කියන්නේ තමන් ඒ බඳු තැන තියනවා කියලා දකින්නවාද? එහෙම නැත්නම් දැන් එක රැයක් එක දවල්ක් ඒ බඳු තැනකට සුදුසු ආත්ම භාවයක් හදාගෙන කියන්නේ ස්පර්ශ ආයතන හය නිරුද්ධ වෙන තැනක් හදාගෙන ඉන්නවාද? එහෙම නැත්නම් ඒ ස්පර්ශ ආයතන හය නිර්වශේෂයට නිරුද්ධ වෙන මාර්ගයක් ප්‍රතිපදාව පනවනවාද කියලා මේ ඕනම කෙනෙක්ගෙන් අහන්න පුළුවන්. අර වගේම තමයි කෙනෙක් මරණයෙන් පස්සේ එක පනවනවා නම් එයා ਦਿੱත්ත ධම්මව එක උපදවගෙන තියෙන්න ඕනේ. අපි ඒක කතා කරමු. ඔන්න මේ වගේ අර සමන බ්‍රාහ්මණයන්ගේ වචනය සහේතුක නැහැ. ආපහු බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යම් කිසි පුරුෂයෙක් හතරමං හන්දියක ඉඳගෙන ඉනිමඟක් මදිනවා. ගොඩ නැගිලා නගින්න. ඉතින් පුරුෂයෝ ගිහිල්ලා අහනවා නුඹ මේ ගොඩ නැගිලා නගින ඉනිමඟක් බඳිනවා. නුඹ නගින්න හදන ගොඩ නැගිලා තියෙන්නේ නැගෙනහිර දිශාවේද දකුණු දිශාවේද බටහිර දිශාවේද උතුරු දිශාවේද? ඒක පහත් එකද උසස් එකද මධ්‍යම එකද කියලා අහනකොට මම දන්නේ නැහැ. හිමිමඟ බඳිනවා ගොඩනැගිල්ල නගින්න ගොඩනැගිල්ල තියෙන්නේ උතුරු පැත්තේද දකුණු පැත්තේද නැගෙහෙද බටහිරද තියෙන කියලා දන්නේ නැහැ. ඒක උස එකක්ද මෙච්ච එකක්ද සාමාන්‍ය එකක්ද කියලා දන්නේ නැහැ. එතකොට අහනවා බුදුරජාණන් වහන්සේ මහණෙනි මේ පුද්ගලයා ක්‍රියාව හිස් එකක් නෙමෙයිද? හිමිමඟක් බඳද්ද බඳින්නේ මොකේද කියලා තැන දන්නේ නැතුව කරනවනේ. එතකොට ඒ වගේ මෙබඳු වාද ඇති ඒකාන්ත සුව ඇති ලෝකවල තියෙනවා මරණ පස්සේ කැප ඇති ආත් මරණ මත විමුක්තියක් ලැබෙනවා කියලා කෙනෙක් පවසනවා නම් ditta dhamma වේකට සාක්ෂි නැතුව ඒක හරියට අන්න අර කොතනද ඉනිමගක් බඳිනවා වගේ විස්තර ටික නැතුව. හරිද කියලා පෙන්වනවා. තංකී මඤ්ඤසේ පුත්තපද හේවන්නු සම්තේවම් පරණ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ටික පෙන්වලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා තයෝකෝ මේ පොට්ටපාද දැන් ඔනෝය දර්ශනය මේ ටිකෙන් පෙන්වන බුදුරජාණන් වහන්සේ බුඩාක් වටනා දෙයක්. ඒ කියන්නේ මරණයෙන් පස්සේ ඒකාන්ත සුව ඇති සැප ඇති ආත්ම භාවයක් හෝ පැවැත්ම කෙනෙක් පනවනවා. එහෙම නැත්නම් නිවනක් හෝ පනවනවා. එහෙනම් ආත්ම පස්සේ සුගතියක් පනවනවා නම් ඒ හැම කෙනෙක් ගාවටම ගිහිල්ලා එයා ඒ සිද්ධිය දැන් දකිනවද? එහෙම නැත්නම් ඒ සිද්ධිය දැන් උපදවාගෙන තියනවද ජීවිතේ? එහෙම නැත්නම් ඒකට යන ප්‍රතිපදාව තියනවද? මාර්ගය තියනවද? කියන එක. එතකොට මේ තුන් පොළ ගැන දැනුමක් නැත්නම් ඒක අහේතුක එකක්. වචනයක් විතරයි. කියලා පෙන්නලා ඒ ටික පෙන්වන්නේ මේ ඊගාව පෙන්වන સિદ્ધාන්තයට පෙන්වන්න. ওই කතාව බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකද ඊගාවට පෙන්වන ටිකයි වටින්නේ. සංකිමඤ්ඤසි පොට්ටපවත්තන මේ බුදුරජාණන් වහන්සේ දේශනා අද්දාඛෝ වන්තේ එවං සම්පති තයෝකෝ මේ පොට්ටපාද අත්ත පටිලාභෝ පුත්තපදයේ මා විසින් තුන් ආත්ම භාවයක් පනවන්නේ හරිද ඕලාරිකව අත්ත භව පටලාභෝ මනෝමය අත්ත භව පටලාභෝ අරූප අත්ත භව පටලාභෝ එතකොට ඕලාරික ආත්ම භව පටලාභයක් තියෙනවා මනෝමය අත්ත භව පටලාභයක් තියෙනවා අරූප අත්ත භව පටලාභයක් තියෙනවා කතමෝච පොට්ටපාදෝ ඕලාරිකෝ අත්ත පටලාභෝ ඕලාරික ආත්ම භාවය කියන්නේ මොකේදද? රූපේ චතුම් මහ භූතිකෝ කබලින්කාහාර බක්කෝ අයන් ලෝ අයන් ඕලාරිකත්ව භව. සතර මහා ධාතුන්ගෙන් හැදුණු රූපවත් වූ කබලින්කාහාර අනුභව කරන සත්ව කොටසක් වෙන ආත්ම භාවයක් තියෙන. මේක තමයි ඕලාරික ආත්ම භාවය. ඒ කියන්නේ කවුද? අපේ මනස. ඊට පස්සේ කතමෝ මනෝමය අත්භව පටිලාභෝ රූපී මනෝමය සබ්බංග පච්ඡංගී අභීතින්ද්‍රියෝ අය මනෝමය අත්භව පටිලාභෝ තවාත්ම භව ඇතින මනෝමය එකක් ආත්ම භව පටිලාභයක් රූපී සියලු අංග පසංග තියෙනවා හැබැයි මනෝමයයි අපිට හීනෙන් පෙනෙනකොට හීනෙන් පෙනෙනවා රූපයි සියලු අතපය කකුල් ඔක්කොම අංග අංග පසංග තියෙන හැබැයි මනෝමයයි නේද අන් ඒ බඳු ආත්ම භව පටලාභයක් තියෙනවා. ඊට පස්සේ කතමෝච අරූපෝ අත් භව පටලාභෝ. අරූපී සංඥාමය අයං අරූප අයං අරූපෝ අත් භව පටලාභෝ. අරූපෝ සංඥාමය වූ ආත්ම භව පටලාභයක් තියෙනවා. කියලා මෙන්න මේ තුන් ආත්ම භව පටලාභය සතරගතන වාසේ පනවනවා. ඕලාරික සපිකෝ අහම් පොට්ටපාද අත්ත භව පටලාභෝ පහනාය ධම්මං දේශේමි. පොට්ටපාද මම මේ ඕලාරික ආත්ම භාවය දුරු කිරීම පිණිස ධර්ම දේශනා කරනවා. යථා පටිපන්නන ඒ ධර්ම දේශනාව ඒ ඕලාරික ආත්ම ආත්ම භාවය ප්‍රහාණය පිණිස යමෙක් පිළිපන්නනම් ඕම් සංකලේශිකා ධම්ම පහිසන්ති. ඒ ඕලාරික ආත්ම භාවය ඇති කරන්ට හේතු වෙච්ච ඇති කරන ධර්ම ප්‍රහාණය කරනවා. වෝදන්‍ය ධම්ම අභිවඩ්ඩි සම්පති පිරිසිදු කරන ඒ ප්‍රහණය සාක්ෂාත් කරගන්න උපකාර වෙන ධර්මිය වඩා ගන්නවා. පඤ්ඤා පාරිපූර්ණං වේපුල්ලංච පඤ්ඤා පාරිපූර්ණං වේපුල්ලංච වේපුල්ලංච දිත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සතිකෝ උපසම්පජ්ජ විහරිසන්ති. ප්‍රඥාවද වැඩිවීමට විපුල බවට පත් වෙනවා. ditthi gameema සිය තමාම අවබෝධ කරගෙන සාක්ෂාත් කරගෙන පැමිණ වාසය කරනවා. හරිද? බුදුරජාණන් වහන්සේත් ඕලාරික ආත්ම භව පටලාභ ප්‍රහාණයට ධර්ම දේශනා කරනවා. ඒකට පිළිපන්න පුද්ගලයා ඒ ධර්මයට අදාළ සංකලේශ ධර්ම ප්‍රහාණය කළා වැඩි යුතු පිසු ධර්මය වඩලා අනුක්‍රමයෙන් භාවනාව මොහු කරා යාමට සකස් කරගෙන ditthye ධම මෙලෝදීම ඒ කියපු ධර්මයේ අවබෝධ කරලා සාක්ෂාත් කරගෙන උපදවාගෙන වාසය කරනවා. සියාකෝපන තේ පොට්ටපදේවමස කිමෙද්ද පොට්ටපද ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්. සංකලිසකේ දම පහියති පහිසන්ති ඕදානිය දම අභිවදන්ති පඤ්ඤා පරිපූර්ණ වේපුල්ලංච දිත්තේ ධම්මේ මේ සයන් අභිඤ්ඤා සච්චිකත උපසම්පජ විහෙරිසාම දුක්ඛාචකෝ විහෙරති ඔබට හිතෙන්න පුළුවන් කෙලෙසුත් දුරු කළා. හිත වැඩි යුතු පිරිසුදු කරන ධර්මෙත් වඩලා භාවනාව අනුකෝමයෙන් මහත් බවට විපුල බවටත් පත් කළා මේ ධර්මය තමන්ම දැන අවබෝධ කරගෙන වාසය කළාට ඒ කාලේ පැවැත්ම හැබැයි දුක් සහිතයි කියලා හිතෙන්න පුළුවන් ඈ දුකසේ තමයි ඉඳ වෙන්නේ මේ ඔක්කොම අතහැරලා මුකුත් නැතුව ඉඳින් දුකසේ කියලා නමුත් එහෙම හිතන්න එපා නොකෝපණිතං පුට්ටපාද එවන් දත්තබ්බම් එම නොදති යුතු පොට්ටපාද සංකීර්ෂක චේව ධම්මා පරිසන්ති බෝධනීය ධම්මා අභිවඩ්ඩිසන්ති පඤ්ඤා පඤ්ඤා පරිපූර්ණයෙන් වේපුල්ලන්ත ජිතේ ධම්මේ සයන් අභිඤ්ඤා සත්‍යක උපසම්පදෙච්ච එතකොට කෙලෙස් දුරු කළා පිරිසුදු කටයුතු ධර්මයේ වඩලා ප්‍රඥාව විපුල බවට මහත් බවට පත් කරගෙන දිත්තේ මේම ධර්මය අවබෝධ කරගෙන සාක්ෂාත් කරගෙන වාසය කරනකොට නිරායාසයෙන් එයා තුල පාමුජ්ජංච භවිෂ්‍යති පීතිච්ච පස්සදිද සතිද සම්පජඤ්ඤංච සුඛ විහාරෝති ප්‍රමෝදියක් ත්‍යාගව තියෙනවා ප්‍රීතියක් තියෙනවා පස්සදියක් තියෙනවා සිහියක් තියෙනවා නුවණක් කියන මෙන්න මේ ටික ඇතුව සැප ඇතුවම එයා වාසය කරනවා මිසක එයාගේ ජීවිත දුක්ඛාගත වෙන්නේ නැහැ ඊට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මනෝමයස්සපිකෝ අහම් පොට්ටපාද අත්බව පටිලා පටිලාබස පහනාය ධම්මං දේශේමි මනෝමය ආත්ම භාවය ප්‍රහාණය පිණිස මම ධර්ම දේශනා කරනවා. ඒ විදිහටම කෙලෙස් ප්‍රහාණය කළා පිරිසුදු කරන ධර්මයන් වඩලා භාවනාව අනුක්‍රමයෙන් මහත් බවට විපුල බවට පත් කළ ධර්මය මෙලෝදීම දැන දැක අවබෝධ කරගෙන වාසය කරනවා. ඔබට හිතෙන්න පුළුවන් මේ මනෝමය ආත්ම භාවය නැතිවීමෙන් කෙලෙස් දුරු කළා පිරිසුදු කරන ධර්මය ඇති කළ ප්‍රඥාව වැඩි කළා මේ මනෝමය ආත්ම භාවය දුරු කිරීමෙන් ඔබට දුක දේ වාසය කරන්න වෙයි කියලා. නෑ එහෙම වෙන්නේ ඔබට ඒ වෙලාවට ප්‍රමෝදය තියෙනවා ප්‍රීතිය තියෙනවා ඒ වගේම සිහිය තියෙනවා ඒ වගේම සැප මේ නුවණ තියෙනවා සැප ඇතුවම යොබ වාසය කරන්න ඊට පස්සේ අරුපිසකෝ අහම් පොට්ටපාද අත්භාව පරිලාභස පහනාය ධම්මං දේශේ අරූපී ආත්මවහ පරිලාභය පිණිස මම ධර්ම දේශනා කරනවා එතකොට යම් ආකාරයකට පිළිපන්න නම් පිළිපන්න නුඹලා පිළිපන්න කෙනා සංකලේශික ධම්මා ඒ ධර්මයන්ට බාධා කර වූ ධර්මයන් දුරු කළා ඒ ධර්මයන් සාක්ෂාත් කිරීමට උපකාර නියෝ ධර්මයන් පිරිසුදු කටයුතු ධර්මයන් පිරිසුදු කළා වඩලා ප්‍රඥාව මහත් බවට විපුල බවට පත් කරගෙන නිරෝධීම තමම්ම නුවණින් දැන අවබෝධ කරගෙන සාක්ෂාත් කරගෙන වාසය කරනවා ඒ වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් ඒ අරුපී අත්භව ප්‍රතිලාභයේ ප්‍රහාණය පිණිස වෑයම් කිරීම නිසා ඒ අරුපී අත්භව ප්‍රතිලාභයේ දුරු කිරීම සාක්ෂාත් කරන නිසා මගේ ජීවිතේ දුක් සහගතව තියෙන්න පුළුවන් වෙනවා කියලා. එහෙම හිතන්න එපා. ඒ වෙලාවට ඔබට බොහොම ප්‍රමෝදයක් තියෙනවා. ප්‍රීතියක් තියෙනවා, පසදියක් තියෙනවා, සිහියක් තියෙනවා. නුවණක් තියෙන සැප සහගතව ඒ වාසය කරන. ඒ කියන්නේ උදාරි කයෙන් අයින් කරන්ද, මනෝමය කයෙන් අයින් කරන්ද, සංඥාමය කයෙන් අයින් කරන්ද, අයින් වෙලා ජීවත් වෙන්න තැනක් මම ඕගලන්ට පනවනවා. ඕගලන්ට හිතෙන්න පුළුවන් කබලික ආහාර කයෙන් නැති වුනහම අපි අනාථ වෙනවා වගේ. අපි දුකටපත් වේද කියන එකක් හිතෙන්න පුළුවන්. එහෙම හිතන්න එපා. මනෝමය කයෙන් අරූපී කයෙන් අයින් වුණොත් ඔය මතක් කළේ මොකද්ද? කාමවචර මට්ටම, රූපවචර මට්ටම, අරූපවචර මට්ටම. ওই තුන් කයෙන් කෙනෙක් අයින් වුණාම එයා තුන් භවයෙන් අයින් වුණා වෙනවා. හරිද? ඒ තුන් භවයෙන් හදිසි අයින් වුණොත් අපේ ජීවිතේ පිහිට පිළිසරණක් නෑ වගේ තැනකින් හිතේද කියලා යහන්නේ. එහෙම වෙන්නේ නෑ. ඒකල්ලි සිහිය ඇතුව නෝනැතුව ඉන්න පුළුවන්. මේකද තව තියෙනවා අපි බලමු. දැන් මේ තුන් කයක ප්‍රහාණය පිණිස බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවානේ. එතකොට පරේච පොට්ටපාද අම්මේ එවම් පුච්චියෝ අනිත් අය පුත්තපාද අනිත් අය අපගේ මෙහෙම ඇහුවා. කතමෝපන සෝ ආවසෝ ඕලාරික අත්භවෝ අත් පටිලාභෝ යක්තතුමේ පහනාය ධම්මං දේශේත. යත පටිපන්නෝ වූ සංකලෙස මෙන්න මේ ටිකයි වටින්නේ. යත පටිපන්නානම් වූ සංකලේශික ධම්මා පහිස් පහිසanti වෝදන්‍ය ධම්මා අභිවඩ්ඩිසanti පඤ්ඤා පාරිපූර්ණ වේපුල්ලන්ත දිත්තේව ධම්මේ සයන් අභිඥා සත්‍තිකත්වා උපසම්පජ්ජ විහාති තේ සංමයං එවම් පුට්ඨ පුට්ඨා එවම් විහාකරාම කරයාම අයං වාවුසු අයං අයං වාසු ආවුසු ඕලාරිකවත්ත භව පටිලාභෝ යස්සමයන් පහනාය ධම්මං දේශේ මෙයත පටිපන්නෝ සංකලේශිකා ධම්මා පයිසන්ති වෝදන්‍ය ධම්මා අභිවඩි සම්ති කවුරු හරි ඇහුවොත් බුදුරජාන් වහන්සේ ඕලාරික ආත්ම භව පටලාභය දුරු කිරීමට ධර්ම දේශනා කරනවා. ඒ අනුගේ කෙලෙස් දුරු කරන්න, හිත පිරිසිදු කරන්න, දිට්ඨ ධම්මම දැන දැක අවබෝධ කර සාක්ෂාත් කරගන්න කියලා ධනසස් නගුණ කවුරු හරි අහන්න පුළුවන්ලු. ඒ ප්‍රහණය ඔබ ප්‍රහණය කිරීමට ධර්ම දේශනා කරන ඕදාහරික ආත්ම භව පටලාභය කොහෙද තියෙන්නේ කියලා අහන්න පුළුවන්. ඒ කියන්නේ කනබුන ආහාරයෙන් යුක්ත ඇහැ කන දිවනාසය ශරීරය තියෙන උදාරික ආත්ම භව ප්‍රතිලාභය. දැන් අපි කෙනෙක් කිව්වොත් මරණයෙන් පස්සේ ඒ ආත්ම භව ප්‍රතිලාභයේ අයින් වෙන්නේ කියලා. නමුත් මේකට හොඳ උත්තරයක් හම්බ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවුරු හරි එහෙම කෙනෙක් ඇහුවොත් ඔබ ප්‍රහාණය පිණිස උදාරික ආත්ම භව ප්‍රතිලාභයේ පිණිස ධර්ම දේශනා කරනවා. ඔබ ප්‍රහාණය කරන්න බලාපොරොත්තු වෙන පෙන්වන ඒ ඖදාහරික ආත්මභාව ප්‍රතිලාභය මොකද්ද? මේ මේ තියෙන එක කියනවා. අයං. අයං වාසෝ ආවසෝ ඕලාරිකෝ අත්ත භාව ප්‍රතිලාභෝ. මේ වර්ත මේ තියෙන එකමයි කියලා පෙන්වනවා. දැන් අතන පෙන්වුවා ඒකාන්ත සුඛ ඇති ලෝකෙක ලෝකයක් තියෙනවා කියලා කවුරු හරි පෙන්වුවොත් එහෙම එකක් තියෙනවා කියලා දන්නවද කියනවාද? එහෙම නැත්නම් එහෙම සුඛ ඇති ලෝකයක් දැන් තියෙනවද? ඒකට ප්‍රතිපදාවක් හෝ තියෙනවද කියලා අහුවහම නෑ කිව්වොත් සහේතුකයි. දැන් බැරි වෙලා මනෝමය ආත්ම භව ප්‍රතිලාභයක් පනවනවා. මනෝමය ආත්ම භව ප්‍රතිලාභයක ප්‍රහාණය පනවනවා. හැබැයි ඒක මරණයෙන් පස්සේ කියලා කියනවනම් ඒක දැන් නිග්‍රහ නොකොට යුතු සහේතුක ධර්මයක් වෙනවද? ඇයි ඒ? ඒකාන්ත කොට පිළිසරණක් තියෙන වචන කරනද? ඒ මරණයෙන් පස්සේ නම් බින දැන් ඒක වෙනවා කියලා දන්නවද? දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අහන මම ඒ වගේ එකකින් නෙමෙයි කියන්නේ. ඕලාරික කාව සංඛ්‍යාත ආත්ම භවපටලාභේ ප්‍රහාණය පිණිස ධර්ම දේශනා කරනවා නම් කවුරු රෙව්වොත් කෝ ඔබ ප්‍රහාණය කරන ඕලාරික ආත්ම භවපටලාභේ කොතන එකක්ද? ජී ජීවිතේ එකක්ද? මතුවට එන එකද? මරණයෙන් පස්සේ එකක්ද? කියලා පිළිසරණක් නැති වචනයක් මම කියන්නේ. මේ දැන් මේ ඕලාරිකාත්ම භාවය තමා කරගෙන ඉන්න මේ මට්ටම ප්‍රහාණය කිරීමමයි මම පෙන්වන්නේ. එතකොට කාටවත් නෑ බෑ කියන බෑ මරණ පස්සේ සිද්ධියක් එහෙම නෙමෙයි පෙන්වන්නේ. මෙහෙම පෙන්වුවොත් මම සහේතුකව පිළිසරණක් ඇති විදිහට පෙන්වුවද නැද්ද? සහේතුකව පිළිසරණක් ඇති විදිහට පෙන්වනවා කියනවා. ඒ කියන්නේ කාටවත් නෑ කියන්න බෑ මේ උදාරික කාම කබලෙන් කහරෙන් යුක්ත ආත්ම භව පටලාභිය ප්‍රහාණය පිණිස ධර්ම දේශනා කරනවා. ඒ ප්‍රහාණය කළ යුතු ආත්ම භවය මොකද්ද කියලා මේ දැන් ජීවිතේම පෙන්වනවා. ඒකට මේ මේ කෙලෙස් අයින් කරන්ඩ මේ මේ ධර්මතා ටික වඩා ගන්න මේ විදිහට නුවණ දියුණු කරගන්න කියලා ප්‍රතිපදාවත් මම පෙන්වලා තියෙනවා. ඒ පෙන්වන්නේ මේ දැන් කාය සං උදාරික කාය සංකේත ආත්ම භව වටලාභේ ප්‍රහාණය පිණිසයි. කෙලෙස් අයින් කරගන්න. හිත පිරිසුදු කරගෙන ධර්මයන් හිත පිරිසුදු කරන්න. අනුපූර්ව අනුක්‍රමෙන් ප්‍රඥාව වඩා වර්ධනය කරගන්න. දිත්තේව ධම්මේ තමම්ම නුවණින් දැන අවබෝධ කරගෙන සාක්ෂාත් කරගන්න මරණයෙන් පස්සේ ඖදාරිකාය සංකාතාත්ම භාවයේ ප්‍රතිලාභේ පිණිස කියලා කිව්වොත් ඒක සාහිත්‍ය වෙනවද? වෙන්නේ නැහැ. මම කියන එක තේරෙනවද? ඒ කියන්නේ මේකෙන් පෙන්නනවා උන්ට අවධාරණය කළා ඖදාරික කාය සංඛ්‍යාත ආත්ම භව පටිලාභය ඒකයි පරේචේ පොට්ටපද අම්මෙහි එවම් පුච්චේ පොට්ටපද අනු අපගේ මෙහෙම ඇහුවෝ කතමෝපනසෝ ආවසෝ ඖලාරිකෝ අත්භව පටිලාභෝ යස්තතුමේ පහනාය ධම්මම් දේසෙත ඉතින් නුඹලා ප්‍රහාණය කිරීමට ධර්ම දේශනා කරනවා නම් ඖදාරික ආත්ම භාවයක් ඒ ඖදාරික ආත්ම භාවය කො කියලා ඇහුවාම ඒ කියන්නේ ඒක දුරු කරන සංකලේශක ධර්මය දුරු කරන එකත් ඕදානීය ධර්ම වැඩි දියුණු කරන එක සිහිනුවන ප්‍රඥා වැඩි කරන දියුණු කරන එකත් පෙන්නනවා නම් ඒ අත්ත භාවය කො මරණයෙන් පස්සේ හෝ වෙනත් ලෝකයක හෝ එකක් පැනවුවොත් පිළිසරණක් ඇති වචනයක් කිව්ව වෙන්නේ නැහැ. ඒ හින්දා මේ කබලින්කා ආහාරය යපු මේ උදාහරිකාත්ව භව පටිලාභයෙන්ම පටිලාභයෙන්ම ප්‍රහණයට ධර්ම දේශනා කරන්නේ කියලා කවුරු හරි කිව්වොත් ඒ වචනේ පිළිසරණ ඇතුවද නැතුවද පිළිසරණ ඇතුවා සහේතුකයි කාටවත් මුකුත් කියන්න බෑ මොකද නැති දෙයක් නෙමෙයි පෙන්වන්නේ හරිද ඊට පස්සේ ආපහු කෙනෙක් ඇහුවොත් සචේ පොට්ටපාද අම්මේ එවම් පුච්චේ කතමෝ පන සෝ ආවුසෝ මනෝමය අත්භව පටිලාභෝ යස්ස තුම්හෙ පහනාය ධම්මං දේසිත යට යත පටිපන්නෝ වෝ සංකලේශික ධම්මා පහිසanti ඕදානීය ධම්මා අභිවඩ්ඩිසanti පඤ්ඤා පාරිපූර්ණ වේපුල්ලංච ප්‍රඥාව පිරීමෙන් විපලවටපත් වීමෙන් දිත්තේව ධම්මේ මෙලොවදීම සයන් අභිඥා සත්‍තිකත්වා උපසම්පජ්ජ විහෙරිසාති තමාම නුවණින් දැන අවබෝධ කරගෙන සාක්ෂාත් කරගෙන උපදවාගෙන වාසය කරයි නම් තේසම් මයා පුට්ටෝ එවම් ව්‍යාකරේ. කියන්නේ කවුරු හරි ඇහුවොත් හොඳයි. ඔබ මනෝමය ආත්ම භාවයක් ප්‍රහාණය කිරීමට ධර්ම දේශනා කරනවා. ඒක ධර්ම දේශනා කරන්න කොහොමද? සංකලේශිකේ ධම්ම පහිස්සන්ති. සංකලේශික ධර්මයන් පහවීමේ වෝදාන ධර්මයන් පිරිසිදු කටයුතු ධර්මයන් වැඩිීමේ ප්‍රඥාව පිරුපුම් බවට විපුල බවට පත්වීමෙන් ਦਿੱත්ත ධම්මව තමම්ම යන අවබෝධ කරගෙන උපදවාගෙන වාසය කට යුතු ධමේ මනෝමය ආත්ම මනෝමය ආත්ම භාවයේ ප්‍රහාණය මනෝමය ආත්ම භාවය නැති කිරීම ditthidamම උපදවාගෙන වාසයකට පිටව ධර්ම දේශනා කරනවා නම් ඒ මනෝමය ආත්ම භාවය කො කොහෙ තියෙන එකක්ද? මරණයෙන් පස්සේ බ්‍රහ්ම ලෝකේ නොඉපදෙන්න නම් කියන තැනකින් නම් පනවන්නේ නින්දාකට පිළිහරණක් නැහැ. එහෙනම් මරණයෙන් පස්සේ බ්‍රහ්ම ලෝකේ නොඉන්න නෙමෙයි. මේ දැන් හරිද? මේ ජීවිතේම මේ මනෝමය සංඛ්‍යාත ආත්ම භව ප්‍රතිලාභයක් තියෙන්නේ. ඒකෙන් මිදෙන්නයි. ඒකෙන් මිදුණොත් තමයි මනෝමය මට්ටමක නූපදින්නේ. ඖදාරේ කාය සංඛ්‍යාත ආත්ම භව ප්‍රතිලාභය ඊය ප්‍රහාණය පිණිස පනවන්නේ මේ දැන් අද ඖදාරිකාය සංකේත ආත්මභව පටලාභෙ මිදුණොත් තමයි එබඳු ඖදාරිකාය සංකේත ආත්මභව පටලාභයකට නොපෙමිණෙන්නේ. මනෝමය කාය සංඛ්‍යාත ආත්මෝහ පටලහභයක් ප්‍රහාණය කළොත් තමයි මනෝමය කාය සංඛ්‍යාත ආත්මෝහ පටලහාගෙට නොපෙමිණෙන්නේ. ඊට පස්සේ ඒ වගේම නවතටක් දෙනවාට සංඥාමය කාය සංඛ්‍යාත ආත්මෝහ පටලහභයක් තියෙනවා. ඒක ප්‍රහාණය කරන්න කියලා කෙලෙස් ධර්ම දුරු කළා වැඩි යුතු ධර්ම පිරිසුදු සිත පිරිසුදු කළා වැඩි යුතු ගුණ නුවණ වඩාගෙන මේ අරූප කාය සංඛ්‍යාත ආත්ම භාව ප්‍රහාණය සාක්ෂාත් කළා. උපසවා උපදවාගෙන වාසය කරන්න කිව්වහම ඒක වෙන්නේ මරණයෙන් පස්සේ කියලා කිව්වොත් පිළිසරණක් නැති එකක්. එතකොට පෙන්ව ඇහුවොත් කවුරු හරි මේ දැන් මේ මෙතන Taman තුලම තියෙන ඒ බඳු ගතිය, ඒ බඳු මනෝමය ආත්ම භව සංඛ්‍යාවයි කියලා පෙන්වුවොත් මෙතනමමයි තියෙන්නේ කියලා මේ ජීවිතයෙන් පෙන්වුවා. තීර තියෙන ගතිය. නැති දෙයක් පනවන පිළිගත නොහැකි දෙයක් පනවනවා කියලා බනින්න බෑ. මරණයෙන් පස්සේ දෙයක් ඇදිහිය යුතු ඇදිහිය නොහැකි දෙයක් පනවනවා කියලා දුක් කියන්නේ බෑ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේක පෙන්නලා මේ අරුප්බවත් පෙන්නලා සංකේ මඤ්ඤසේ පොට්ටපාද නනු ඒවං සම්තේ සප්පා සප්පාටි හීර කතං භාසිතං සම්පජ්ජති ඒ කිමක් සිතවුදු මෙසේ ඇතිකල්ලි අපගේ වචනය පිළිසරණ සහිතක් වන්නේද නොවේද පිළිසරණ සහිතක් වන්නේ සේයතාපි පුරුෂ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි පුරුෂයෙක් උණු ඉනි මගක් කරනවා ඉනි මගක් බඳිනවා එතකොට ඉනි මගක් කරන්නේ මොකද්ද පාසාදස්ස ආරෝහණාය තස්සේ පාදස්ස හිට්ටු. ගොඩ නැගිල්ලකට නගන්නේ ඉනමකක් කරනවා ඒ ගොඩ නැගිල්ල යටම ඉඳගෙන. හරිද? එතකොට තමේනම් ඒවම් වදී. අනිත් අය එයාගේ මෙහෙම අහනවා. හරිද? අන්හු මෙහෙම අහනවා. එම්බ පුරුෂත්වං පාදස්ස ආරෝහණාය සෝනිස් නිස්සෝනින් කාරෝසි. ඒ කියන්නේ ගොඩනැගිල්ලක නගින්න නොඹ එනිමගක් කොටනවා. උන් හදනවා. ඥානසිතම් පාසද. ඔබ මේ ප්‍රසාදේ ප්‍රාසාදේ දන්නවද? පෙර දිගද, දකුණු දිගද, බටහිරද, නැගෙනහිරද, උසද, හීනද, මධ්‍යමද කියලා දැනගෙනද ඔය එනිමග බදින්නේ. එයා කියනවා අයන්සෝ ආවසෝ පාසාදු. එතකොට එහෙම අහනකොට කියනවා සෝ එවම් වදී අයං සෝ ආවසෝ පාසාදු යස්සහයන් ආරෝහණාය නිස්සෝනින් කරමි තස්සේ පාදස් හිටු මේකයි ගොඩ නැගිලි ඒක යටින් තමයි මම මේ බඳින්නේ අය වෙන කොයිවත් ඈතක තැනක් පෙන්වෙන්නේ නැහැ ඒ වගේ හරියට ඒ වගේ මනෝ ඖදාරික කාය සංකේත ආත්ම භාව ප්‍රතිලාභේ මනෝමය කාය සංකේත ආත්ම භාව ප්‍රතිලාභේ සංඥාමය කාය සංකේත ආත්ම භාව ප්‍රතිලාභේ පහන්ත දාස දේශනා කරන කොහෙද ඒකද මේ මෙතනමයි තමන් ඕක පෙන්වනවා එතකොට ඒ වගේ වෙලාවකදී ඒ වචනේ පිළිසරණ ඇත්තෙක් වන්නේද නැත්තෙක් වන්නේද කියනවා ඇත්තෙක් වන්නේ කියන්නේ සංකිම්මඤස පුත්‍රපාද නුනු එවම් බන්තේ ගැඹුර අද්දසා කෝබන්තේ එවං සන්තේ තස පුරුසස්ස සප්පාට හිර කතං භාස්තං සම්පජ්ජති එතකොට ඒව මේව පුත්‍රපාද අම්මේ පුරුෂෝ ඒ වගේම අපෝ කියන ඒ වගේ යම් කිසි පුරුෂයෙක් අපෙන් ඇහුවොත් ඖදාරික අර්ථ ඕලාරික අත්භව පටලාභේ පහණයට ධර්ම දේශනා කරනවා කියලා ඔබ මොකද්ද පෙන්වන්නේ? අර ඉනිමගක් බඳිනවා මගින ගොඩ නැගිල්ල මොකද්ද කියලා මෙහි ගොඩ නැගිල්ල නගින්නේ. ඒක යටමයි මම මේ ඉන්නේ කියලා පෙන්වුවා වගේ ඒ වගේ ඔබ ඕදාරිකාය සංකේත ආත්මවහ ප්‍රතිලාභයේ ප්‍රහණයට ධර්ම දේශනා කරනවා. ඒකට සංකලිස්ක ධර්මයන් ප්‍රහණය කරන්න ඕදානීය ධර්මයන් පිරිසුදු කරන්නේ නුවණ වඩන් අවබෝධ කරගන්න කියලා. කෝ එක කියලා ඇහුවොත් මේ ඒ ප්‍රාසාදය යටමයි ඉන්නේ. ඈ මේ ඒ ප්‍රාසාදයෙන් වගින්නමයි වගේ. මේ ආත්ම භාවනා පරිහරණය කරන්න. මේ ආත්ම භාවයේ පහණය තමයි කියලා පෙන්න්නේ ඇති. කියනවා. එහෙම කළොත් එහෙම කළොත් මේ වචනේ සහේතුක නැද්ද කියලා අහනවා. ඔබ පහණය සඳහා යම් ප්‍රතිපදාවක් මාර්ගයක් පනවනවා නම් වඩනවා නම් කෝයි ඖදාරිකාය සංකේත ආත්ම භව පටලවාගෙන අය මරණයෙන් පස්සේ සලායතන නිරෝධයක් නෙමෙයි මරණයෙන් පස්සේ නොඉපදෙනවා නෙමෙයි එහෙම උණු පිළිසරණ නැහැ මේ වචනෙට ඉනිමග කරනවා කොහෙද ගොඩනැගිල්ල මේ ගොඩනැගිල්ල ඒක යටම මේ කරන්න කියලා යම්සේ පෙන්වූ සහේතුකයි නෑ බෑ කියන්න පුළුවන් ඒ වගේ ඕදාර කාය සංකේත ආත්ම භව පටලාභයේ ප්‍රහාණයක් පෙන්වනවා නම් පනවනවා නම් ඒ කියන්නේ ඇහැ ඇහි ප්‍රහාණය කන දිවනාසය ශරීරයේ ප්‍රහාණය පංච උපාදානස්කන්ධයේ ප්‍රහාණයක් පනවනවා නම් හිතේ තියෙන කෙලෙස් දුරු කළා පිරිසුදු කළ යුතු ධර්ම පිරිසුදු කළ වඩලා අනුක්‍රමයෙන් ප්‍රඥාව විපුල බවට මහත් බවට පත් කරගෙන උදාර කාය සංඛ්‍යාත ආත්මභාව ප්‍රහාණය තමන් විශේෂයෙන් නුවණින් දැන සාක්ෂාත් කරලා එළඹ වාසය කරන්නයි කියලා පැනඹුවොත් එහෙම පනවන ඖදාරික ආත්ම භව සංඛ්‍යාත ආත්ම භවයේ කොහෙද කියලා ඇහුවොත් මේ ඒක යටමයි මේ ඖදාරික ආත්ම භවයමයි කියලා කෙනෙක් පැනෙවුවොත් ඒක එහෙම පැනෙවුවොත් පිළිසරණ සහගත වෙන්නේ නැද්ද? සහිතක වෙන්නේ නැද්ද? සහිතක වෙන පිළිසරණ වෙනවා. කෝයේ මනෝමය ආත්ම භව පටලවාගන්න. මේ ඒ මනෝමය ආත්ම පටලවාග ඒක යටමයි මේ ඉන්නේ. ඒක අරන් පෙන්නන ඒ ගොඩ නැගිල්ල යටමයි ඉඳගෙන මේ ඉන්නමක කරන්නේ. ඒ ගොඩ හැකිලටම නගින්නමයි. කියලා. එතකොට કોઈ සංඥාමය ආත්ම භවපට ලැබේ. ඒ ගොඩ හැකිල යටමයි ඉන්නේ. ඒ සංඥාමය ආත්ම භවපට ලැබේ යටමයි මේ ඉන්නේ. මේ මෙතනමයි. මේක මේකෙන්මයි තියෙන්නේ. එතකොට මරණයෙන් පස්සේ සලආයතන නිරෝධය අද කෙලෙස් නැති කරන මරණයෙන් පස්සේ මනෝමය සංඛ්‍යාත කියන්නේ ඖදාරික හෝ මනෝමය හෝ අරුපියෝ ආත්ම භවපට ලාභයක නිස්සරණයක් නෙමෙයි පෙන්වන්නේ. අද කබලෙන් ඖදාරිකාත්මක පටලාභය මිදෙන්නේ නැතුව උදාර කාය සංඛ්‍යාත පටිලාභේ ප්‍රහාණය පිණිස උත්සාහවත් නොදී නොදෙන මරණයෙන් පස්සේ වෙනවා කියලා දන්නවනම් ඒකාන්ත සුඛ ඇති ලෝකේ අද නැතුව නොදෙන මරණයෙන් පස්සේ එනවා කියලා කතා කරන අර ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ පිළිසරණ නැති වචනේ හා සමාන වෙන්නේ නැද්ද එනවා අද ඒකාන්ත සුවැතියේ සමන බ්‍රාහ්මණයන්ගේ වචනය ගැන කතා කරනවා වගේ මරණයෙන් පස්සේ මනෝමය අරූප අරූපී මනෝමය බ්‍රහ්මයන් අතර උපදින්න පුළුවන් කියලා අපි කතා කරනවා අද ඒබඳු පරිසරයක් ඒබඳු ප්‍රතිපදාවක් හදාගන්නේ නැතුව ඒබඳු තැනක් උපදවා ගන්න නැතුව එහෙම තියෙනවා ඒක මරණයෙන් පස්සේ වෙනවා කියලා කතා කරනවා මේ දැන් ඒබඳු සිද්ධියකටපත් වෙන දර්ශනයක් වෙන්න නැත්තම් අර ඒකාන්ත සුවයති ලෝකයක් පනවන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ අදහසත් අපි අද මේ මට්ටමේ ඉන්න මරණ මස්ති බ්‍රහ්මයක් වෙන්නේ කියන මට්ටමයි අතර වෙනසක් නැහැ පිළිසරණ නැති කතාවක් වෙනවා තේරෙනවද එතකොට ඒ වගේ මේ විදිහට මේ ඒ ප්‍රාසදයටමයි ඒ ගුණ නැගිල්ලටමයි මේ ගුණ නැගිල්ල ඒ මේ ගුණ නැගිල්ල නගින්න බෑ ඉනම වගේ මේ ප්‍රතිපදාව මේ තුන් ආත්ම භාවයේ ප්‍රහාණය තමයි කියලා පෙන්වනවා. එතකොට එවං උත්තේ චිත්තෝ හත්ති සාරිපුත්තෝ භගවතෝ එතදෝච. එහෙම කිව්වහම සත්‍යාචාර්ය චිත්ත පුත්‍ර චිත්ත භාගතුන් අතර මෙහෙම කරනවා. යස්මින් බන්තේ සමේ ඕලාරිකෝ අත්ත පටිලාභෝ Hmm. පටිලාභෝ හෝති මෝගස තස්මේ සමේ මනෝමය අත්භව පටලාභෝ හෝති මෝගස අරූප අත්භව පටලාභෝ ඕලාරිකෝ චත්ත අත්භව පටලාභෝ තස්මේ සමේ තච්චෝ යම් කිසි කෙනෙකුට ඖදාාරික ආත්ම භාවය යම් වෙලාවක තියෙනවනම් ඇත්ත වුණොත් එතකොට මනෝමය ආත්ම භාව ඉගේ බොරුවක් අරූපී ආත්ම භාවයේ බොරුවක් වෙනවා ඔය කියන විදිහට නේද කියලා ඒ කියන්නේ දැන් ඖදාරික ආත්ම භාවය කෙනෙකුට ඇත්තනම් මනෝමය ආත්ම භාවයත් අරූපී ආත්ම භාවයත් බොරු. සත්‍යං ඇත්තයි මොකද්ද? ඖදාරික ආත්ම භාවය. ඊට පස්සේ